දැන් මේ පින්වතුන්ට දින කිහිපයක් තිස්සෙම මජ්ක්‍ධිම නිකාය තුල ඇතුළත් වන බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ වටින සූත්‍ර දේශනා කිහිපයක්ම ශ්‍රවණය කරන්න අවස්ථාව ලැබුණා. එතකොට අද දවසත් වෙන් වෙන්නේ ඒ විදිහටම පිළිවෙලින් අද දවසට નિયમિત සූත්‍ර දේශනාව විස්තර කරගන්න. එතකොට මේ පින්වතුන් ඊයේ දවසේ ඊයේ දිනයේ අරිය පරියේෂණ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ ඇතුළත් වන මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම කියන වර්ගයට අයිති මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයේ සූත්‍ර දේශනා අතර ඇතුළත් වන අරිය පරියේෂණ නමින් ඇතුළත් ඒ වටින සූත්‍රය ඊයේ දවසේ ශ්‍රවණය කළා. එතකොට ඊට පස්සේ ඇතුළත් වන සූත්‍ර දේශනාව තමයි අද දවසට નિયમિત වෙන්නේ. චූලහත්ති පදෝපම සූත්‍රය. අද දවසට નિયમિત සූත්‍ර දේශනාව. එතකොට පින්වත්නි දැන් බලන්න අපිට බොහෝම වටින අවස්ථාවක් මේ ලැබිලා තියෙන්නේ ජයමග රූපායනී නාලිකාව තුලින් මේ සිද්ධ කරන මේ සංවිධානය කරන මේ වැඩසටහන නිසා අපිට අකණ්ඩව දිනපතා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා පිළිවෙලක් අනුව අහන්න අවස්ථාව ලැබිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි ධර්ම දේශනා ශ්‍රවණය කරනවට වඩා ටිකක් වෙනස්. අකණ්ඩව පිළිවෙලින් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර දේශනා කිහිපයක් අකණ්ඩව අහන්න ලැබෙන අවස්ථාවක්. එනිසා ජයමග රූපහානි නාලිකාව මේ සිද්ධ කරන කටයුත්ත බොහෝම පින් වැඩෙන කටයුත්තක්. ඒ වගේම විශේෂයෙන් මේ වෙලාවේ සිහිපත් කරන්න ඕනේ මේ විදිහේ වැඩසටහනක් සංවිධානය කිරීම නිසා ධර්මයේ ශ්‍රවණය කරන පින්වතුන්ට වගේම ධර්ම දේශක ස්වාමින් වහන්සේලාටත් ඊටාම වටින ඊටාම වටින වැදගත් දේවල් ටිකක් ලැබිලා තියෙනවා. මොකද ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේලාටත් මේ දේශනා මාලාවට සම්බන්ධ වීම නිසාම මේ සූත්‍ර දේශනා නැවත නැවත අධ්‍යයනය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ නිසාම මේ පින්වතුන්ට විතරක් නෙමෙයි දේශනා කරන ස්වාමින් වහන්සේලාටත් මේ වැඩසටහන ඉතාමත් වටිනවා. මොකද මේ වැඩසටහන නිසාම උන්වහන්සේලාට මේ දේශනා බුද්ධ භාෂිතේ නැවත නැවත අධ්‍යයනය කරන්න අවස්ථාව උදා නිසා. ඒ නිසාම යමක රූපහානි නාලිකාවේ අපේ ගුරු දේවයන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනා කරනවා මෙවැනි වැඩසටහනක් අපිට දායාද කිරීම නිමිත්තෙන්. එහෙනම් පින්වත්නි අද දවසේ නියමිත සූත්‍ර දේශනාව අපි සංක්ෂිප්තව කාලයට ගැලපෙන විදිහට යම්කිසි අදහසක් මේ චූලහත්ති පදෝපම සූත්‍රය බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි මහා කරුණාවෙන් මේ කෙලෙස් සයවරෙන් අපව මුදවා ගැනීම සඳහා කෙලෙස් සටන ජය ගැනීම සඳහා සියලු කෙලෙසුන්ගෙන් අත මිදී ඒ උත්තරීතර සැනසුම අපේ ජීවිතයට ළඟා කරගන්න ධර්මයේ දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කරපු තවත් සූත්‍ර දේශනාවක් විශේෂයෙන්ම මේ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව අධ්‍යයනය කිරීමෙන් අපිට දැනගන්න ලැබෙනවා පින්වත්නි දැන් ආරම්භෙම දේශනාව ආරම්භයේදීම කෙටියෙන් තාම කෙටියෙන් දේශනාවේ අන්තර්ගතය අපි පැහැදිලි කරගමු මේ දේශනාව තුළ මේ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව තුළ අපිට විශේෂයෙන්ම මුණ ගැහෙන කාරණා කීපයක් කෙටියෙන් මතක් කළොත් බුද්ධ කාලීන ශ්‍රාවකයෙක් බුද්ධ කාලයේ හිටිය කෙනෙක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු අවස්ථාවක් මේ දේශනාවේදී මුණ ගැහෙනවා. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේම හිටිය එක්තරා පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේව වර්ණනා කරපු අවස්ථාව. දැන් අද මේ වෙනකොට බුදුරජාණන් වහන්සේ අපේ අතර ජීවමානව නැහැ. හැබැයි අපිට සජීවීව ඒ කාලේ බුදුරජාණන් වහන්සේ වැඩි හිටිය කාලේ සජීවීව හිතින් මවා ගන්න පුළුවන් මේ දේශනාවත් එක්ක. මොකද මේ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව ආරම්භක කොටසේ බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ හිටිය එක්තරා පුද්ගලයෙක්. උන්වහන්සේව තාමත් ඉහලින් වර්ණනා කරපු අවස්ථාවක් මේ දේශනාවේ මුලගෙන. එහෙනම් බුද්ධාලම්බන ප්‍රීතිය. ඇත්තටම බුදුන් වහන්සේගේ කාලේ උන්වහන්සේ කොයි වගේද මිනිස්සු අතරට ගියේ? ඔන්න ඒ කාරණාව අඳුනගන්න තාම පිටුවහල් වෙන දේශනාවක් චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව. ඒ වගේම තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ දේශනා කෞශල්‍ය. ධර්මයේ දේශනා කිරීමේදී භාග්‍යවතුන් වහන්සේ අනුගමනය කරපු අපූර්ව උපක්‍රම අඳුනගන්නත් මේ චූලහත්ති පද්දෝපම සූත්‍ර දේශනාව මනා පිටුවහලක් සපය. එහෙනම් බුදුගුණ නැවත නැවත ආවර්ජණය වෙන බුදුරජාණන් වහන්සේව නැවත නැවත අපිට දැනෙන සූත්‍ර දේශනාවක් තමයි මේ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව. දැන් මේ දේශනාව ආරම්භෙදිම අපි කෙටියෙන් මතක් කරගන්නේ දේශනාවේ අන්තර්ගත වෙන අපිට මුණ ගැහෙන කරුණු කාරණා මොනවාද කියන කාරණා. ඒ වගේම තමයි මේ දේශනාව අධ්‍යයනය කරද්දී පින්වත්නි විශේෂයෙන්ම මුණ ගැහුණ කාරණාවක් තමයි මේ දේශනාවෙන් ඉස්මතු කරලා දීලා තියෙනවා ඇත්තටම බුදුරජාණන් වහන්සේව දැක ගැනීම කියන්නේ මොකද්ද? චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව අධ්‍යයනය කරනකොට කෙනෙක්ට හොඳට තේරුම් ගන්න පුළුවන් ඇත්තටම අපි මේ බුදුරජාණන් වහන්සේව දැක දැක ගන්නවා මම බුදුන් වහන්සේව දැකගත්තා. එහෙම කියන්න පුළුවන් මොන වගේ தත්වයකට ආවට පස්සේද? ඔන්න ඒ කාරණාවත් මේ දේශනාව තුළ විස්තර කෙරෙනවා. ඒ වගේම තමයි පියවරෙන් පියවර සියලු කෙලෙසුන්ගෙන් අත මිදීම උදෙසා ගමන් කළ යුතු ආකාරය. ඔන්න බලන්න පින්වත්. දැන් අපි හැම දෙනාගේම අරමුණ ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුලින් ක්‍රමක්‍රමයෙන් මේ කෙලෙස් හිතෙන් ඉවත් කරගන්න එක. අපි හැමෝගෙම අරමුණ. ක්‍රමානුකූල වැඩපිළිවෙලක් තුලින් නිවැරදිව හා নিরතුරුව ප්‍රායෝගිකව මේ ධර්මයේ භාවිත කරමින් කෙලෙසුන්ගෙන් අත මිදීම තමයි අපි හැමදෙනාගේම අරමුණ. ඒ සඳහා චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව තාම විතුහලක්. පියවරෙන් පියවර කෙනෙක් නිර්වාණ අවබෝධය කරා ගමන් කරන්න ඕනේ කොහොමද? මේ දේශනාවේ අන්තර්ගත වෙනවා. දැන් මෙවැනි කරුණු කාරණා තියෙන නිසා තාම වැදගත් දේශනා මාලාවක් අද දවසේ මේ විදිහට විස්තර කරගන්න අපිට අවස්ථාව ලැබෙනවා. එතකොට අදට નિયમિત චූලහත්ති පොදොප්ම සූත්‍ර දේශනාව තුළ කෙනෙක් පියවරෙන් පියවර නිවනට යන්න කටයුතු කරන්න ඕනේ කොහොමද කියන කාරණාවත් විස්තර කරනවා. බලන්න පින්වත්නි මේ දේශනාවල තියෙන වටිනාකම. ඒ වගේම තමයි ඒ කාලේ කෙනෙක් පෙරුවන් සරණ ගියේ කොහොමද? දැන් මේ පින්වතුන් දන්නව නේද? පෙරුවන් සරණ යෑම කියන එක මේ බුද්ධ ශාසනයේ ඉතාම වැදගත් පියවරක්. කෙනෙක් පෙරුවන් සරණ ගියාද හෙතෙම උපාසකයෙක් බවට පත් වෙනවා. අපි ඒක ධර්මයේ තුලින් දැනගෙන තියෙනවා. කවුරු හරි කෙනෙක් උපාසකයෙක් හෝ උපාසිකාවක් බවට පත් වෙන්නේ තෙරුවන් සරණ ගියා. ඇත්තටම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ කෙනෙක් තෙරුවන් සරණ ගියේ කොහොමද? ඔන්න චූලහත්ති පදෝපම දේශනාවේ ඒ කාරණාවත් ඇතුළත් වෙනවා. එහෙනම් අපි ඔන්න ඒ කාරණා හොඳට විස්තර කරගන්න මේ දේශනාව කෙටියෙන් සාකච්ඡා කරමු. එහෙනම් බුද්ධ කාලීනය කෙනෙක් බුදුරජාණන් වහන්සේ වර්ණනා කරපු අවස්ථාවක් මේ දේශනාවෙන් හෙළිදරව් වෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය. ඒ විතරක් නෙමෙයි. කෙනෙක් බුදුරජාණන් වහන්සේව දැකගත්තා වෙන්නේ කොයි தත්තටපත් වුණාමද? ඔන්න ඒ කාරණාවත් කියලා දෙනවා. පියවරෙන් පියවර කෙනෙක් නිර්වාණ අවබෝධය කරා යන්න පියවරෙන් පියවර කොහොමද කටයුතු කරන්න ඕන? ඒ වගේම තමයි අපි අවසානයේ මතක් කරගත්තා බුද්ධ කාලේන සමාජය තුල කෙනෙක් තෙරුවන් සරණ ගිය අවස්ථාව. මේ දේශනාවේ මුලදී. එහෙනම් පියවරෙන් පියවර අපි දේශනාවේ අන්තර්ගතය සාකච්ඡා කරමු. චූලහත්ති පදෝපම දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකේ තුන්වෙනි වර්ගය වන ඕපම්ම වර්ගයේ තමයි ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ ඕපම්ම වර්ගයේ හත්වෙනි සූත්‍ර දේශනාව. දැන් මේ පින්වතුන් මේ වෙනකොට දන්නවා ඇති මජ්ක්‍ධිම නිකාය කියන ග්‍රන්ථය තුල බුදුරජාණන් වහන්සේ සහ තවත් බුද්ධ ශ්‍රාවකයන් විසින් දේශනා කරපු දේශනා 152ක් ඇතුළත් වෙලා තියෙනවා. වැඩිපුරම තියෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ දේශනා සම්මාදිට්ඨි සූත්‍රය වගේ ඇතැම් දේශනා තියෙනවා බුද්ධ ශ්‍රාවක ස්වාමින් වහන්සේලා දේශනා කරපු. සියල්ල මජ්ක්‍ධිම නිකාය තුළ සූත්‍ර දේශනා 152ක් ඇතුළත් වෙනවා. එතකොට අද තෝරගත්ත චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව පිළිවෙලින් ගත්තොත් 27 වෙනි සූත්‍ර දේශනාව. ඒ වගේම තමයි තුන්වෙනි වර්ගයේ ඇතුළත් වන හත්වෙනි දේශනාව. එහෙනම් ඔන්න ඔය විදිහටයි මජ්ක්‍ධිම නිකාය තුළ මේ දේශනාව ඇතුළත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ මේ දේශනාව සිද්ධ වෙන්නේ. එතකොට පිළිවෙලින් සාකච්ඡා කළොත් හරිම වටින අවස්ථාවක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ දවසක් මෙන්න මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා. අපි කෙටියෙන් මේ සිද්ධියත් මතක් කරගමු. මොකද මේ සිද්ධියත් මතක් කරගන්නකොට තමයි ඇත්තටම බුදුන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒ පරිසර ස්වභාවය ඒ කාලේ මිනිස්සුන්ගේ හැඟීම් දැනී බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ හිතට බලපෑම් කරපු හැටි. ඒ කාලේ ජීවත් වෙච්ච මිනිසුන්ගේ හිතේ බුදුරජාණන් වහන්සේ ලැබුම් ගත්ත හැටි. මේ ආරම්භක කොටසෙන් හරි ලස්සනට විස්තර කරමු. උන්වහන්සේ ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ දවසක් ජානුස්සෝනි කියන බමුණුතුමා අටුවාවේ සඳහන් වෙනවා මේ ජානුස්සෝනි කියන බමුණුතුමා ටිකක් විශේෂ පුද්ගලයෙක් ඒ සමාජෙ හිටියේ. ජානුස්සෝනි කියන පුද්ගලයා මේ බ්‍රාහ්මණතුමා සවැත් නුවර ප්‍රදේශයේ සංචාරය කරමින් ඉන්නවා. සූත්‍රය සඳහන් වෙන්නේ සවැත් නුවර පැදකුණු කළා. ඒ අවට සවැත් නුවර තරමක් තමන්ගේ රථයකට නැගලා පැදකුණු කරමින් ඒ නගරය වට ඇවිදිමින් හිටියා. ඒ රථය රථය මත නැගී සවැත් නුවර අවට හැසිරෙමින් හිටියා. ওই විදිහට හැසිරෙද්දි මොකද වුනේ? ජානුස්සෝනි බ්‍රාහ්මණතුමාට මුණ ගැහෙනවා පිලෝතිකා කියලා පරිබ්‍රාජකේ. පිලෝතිකා කියන නම සාමාන්‍ය අපිට මතක් වෙන්නේ මේක ස්ත්‍රීලිංග පදයක් වගේ, කාන්තාවකගේ නමක් වගේ. නමුත් මේ පිලෝතිකා කියලා සඳහන් වෙන්නේ පරිබ්‍රාජකේ. පුරුෂයෙක්. එතකොට පරිබ්‍රාජක කියන්නේ මේ පිඟුතුන් දන්නවනේ බුද්ධ කාලයේ තවත් නොයෙකුත් ආගම් මතවාද දෘෂ්ටි තිබුණා. එතකොට පරිබ්‍රාජකයෝ කියලා පිරිසක් ඒ කාලේ ඉඳලා තියෙනවා. අන්‍යාගමික පිරිසක්. එතකොට අර නගරය වටා හැසිරෙමින් හිටිය ජානුස්සෝනි බමුණුතුමාට අන්‍යාගමික වෙනත් ආගමක ශ්‍රාවකයෙක් වෙච්ච පිලෝතිකා කියන පරිබ්‍රාජකතුමාව මගදී මුණ ගැහෙනවා. මෙතන සිද්ධ වෙන සාකච්ඡාව හරිම අපූර්වයි. තාම මේ දේශනාවේ ආරම්භය. මෙතෙන්දී ජානුස්සෝනි බමුණුතුමාට අර පිලෝතිකා කියන බමුණුතුමාව පිලෝතිකා කියන පරිබ්‍රාජකතුමාව මුණ ගැහෙනවා. මේ දෙන්න අතර සිද්ධ වෙන සාකච්ඡාව. මොකද්ද සාකච්ඡාව? ජානුස්සෝනි බමුණුතුමා අහනවා මේ පිලෝතික පරිබ්‍රාජකයාගෙන් මේ කොහෙ ගිහිල්ලා එන ගමන්ද? දැන් කතාවේ සඳහන් වෙන විදිහට දේශනාවේ ඇතුළත් වෙන විදිහට මේ සිද්ධිය සිද්ධ වෙන්නේ දවල් 12ට විතර. එහෙමයි දේශනාවේ සඳහන්. මේ දෙන්න මුණ ගැහිලා ජානුසෝනි බමුණුතුමා අහනවා මේ කොහෙන්දන් දෙන්නේ? ඒ වෙලාවේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා උත්තර දෙනවා මම මේ බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳන් එන ගම. දැන් බලන්න පින්වත්නි මේ අන්‍යාගමික ශ්‍රාවකෙක්. නමුත් මේ වෙලාවේ මේ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිලා එන ගම. ඒ කාලේ බලන්න කිසිම ආගම් ભેදයක් නැතුව මිනිස්සු භාග්‍යතුන් වහන්සේ වැසුරු කරලා තියෙනවා. සමහර විට තමන් අදහන ආගම වෙනස් එකක්. හැබැයි භාග්‍යතුන් වහන්සේ මුණ ගැහිීම තමන් අදහන ආගම හරස් වෙලා නැහැ ඒ සඳහා. එතකොට මේ කතාවේ ආරම්භයේදීම දැනෙනවා භාග්‍යවතුන් වහන්සේගේ හැමෝම සමානාත්මයෙන් සලකමින් ආගම් ભેදයක් නැතුව මිනිස්සු ඇසුරු කරපු හැටි. බුදුරජාණන් වහන්සේගේ ඒ සමානාත්මතා ගුණය මේ ආරම්භ කොටසෙත් පිළිදරව් වෙනවා. ඉතින් ওই විදිහට පිලෝතිකා පරිබ්‍රාජකතුමා උත්තර දෙනවා මම මේ භාග්‍යතුන් වහන්සේ සමීපේ ඉඳන් එන ගමන. ඉතින් ඒ වෙලාවේ යානුස්සෝනි බමුණුතුමා අහනවා මේ පිලෝතිකා පරිබ්‍රාජකයාගෙන් ඔයා මොකද හිතන්නේ බුදුරජාණන් වහන්සේගේ නුවණ සහ බුදුරජාණන් වහන්සේගේ වියත් බව ගැන ඔයා මොකද හිතන්නේ කියලා අහනවා. දැන් ජානුස්සෝනි බමුණුතුමා දැනගත්තා මේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා එන්නේ බුදුරජාණන් වහන්සේ සමීපේ ඉඳන්. ඉතින් ජානුස්සෝනි අහනවා මේ පිලෝතිකා පරිබ්‍රාජකතුමාගෙන් ඔයා හිතන්නේ බුදුරහාමුදුරුවෝ ප්‍රඥාවන්ත කෙනෙක්ද? පඬිතෙක්ද? ඔන්න අහන ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන ඔයා මොකද හිතන්නේ කියලා ජානුස්සෝනි බමුණුතුමා බුදුන් වහන්සේ ළඟ ඉඳන් අර එන පිලෝතිකා පරිබ්‍රාජකතුමාගෙන් අහන. ඒ වෙලාවේ බලන්න පිලෝතිකා පරිබ්‍රාජකතුමා දෙන උත්තරය භවත මම කවරකින්ද? ශ්‍රමණ ගෞතමයන්ගේ නුවණ හා වියද්දව දැනීමෙහි මම කවරෙක් වෙම්ද? බලන දෙන උත්තරය ඊටාම නිහතමානීව පිළිතුරු ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේගේ නුවණ ගැන කියන්න මම සුදුස්සෙක් නෙමෙයි. දැන් මේ අන්‍යාගමික ශ්‍රාවකයෙක් මේ උත්තරේ දෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ නුවණ පාණ්ඩිත්‍ය ගැන පැහැදිලි කරන්න තරම් මම සුදුස්සෙක් නෙමෙයි. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන කියන්න සමත් වෙනවද? අනිවාර්යයෙන්ම එයා තවත් බුදුවරයෙක් විතරයි. බලන්න මේ බුද්ධ කාලීන ශ්‍රාවකයෙක් ලබා දෙන පිළිතුරක්. බලන්න මිනිස්සු බුදුන් වහන්සේ මිනිසුන්ගේ හිතේ කොහොමද තැම්පත් වෙලා තිබුණේ? මිනිස්සු දැනන් හිටියා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ අසුරු කරපු අයට දැනෙලා තිබුණා බුදු කෙනෙක්ගේ ගුණ සාමාන්‍ය කෙනෙක්ට කියන්න බෑ. තවත් බුදු කෙනෙක්ම තමයි බුදු කෙනෙක්ගේ ගුණ විස්තර කරන්න දක්ෂ වෙන්නේ. ඔන්න ඒ උත්තරේ ලබා දෙනවා පිලෝතිකා පරිබ්‍රාජකතුමා. ඒ වගේම ඊළඟට ජානුස්සෝනි බමුණුතුමා ආයෙත් අහනවා ඊළඟ ප්‍රශ්නය. පින්වත ඔච්චර ප්‍රශංසා කරන්න දැන් ඔබතුමා ඔච්චර භාග්‍යතුන් වහන්සේ ගැන ඔච්චර ප්‍රශංසා කරනවා. එතකොට අන්න ඒ වෙලාවේ අහනවා ඔයා හරි ඉහලින් ප්‍රශංසා කරනවා. ඥානසෝණි අහනවා. ඔයා හරි ඉහලින් භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රශංසා කරනවා. ඉතින් එහෙම කියන වෙලාවේ නැවත පිලෝතිකා පරිබ්‍රාජකතුමා උත්තර ලබා දෙනවා. භාග්‍යතුන් වහන්සේ ප්‍රශංසා කරන්නවත් මම සුදුස්සෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ කියන්නත් මම සුදුසු නෑ. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට මම ප්‍රශංසා කරන්නවත් සුදුස්සෙක් නෙමෙයි. අන්න. ඒ බවත් ගෞතම තෙමේ ප්‍රශස්ත ගුණයෙන් ප්‍රශස්තය. නොහොත් ප්‍රශස්තයන් විසින් ප්‍රශස්තය. දෙව් මිනිසුන් අතරද ශ්‍රේෂ්ඨය. එදා පිලෝතිකා පරිබ්‍රාජකතුමා ජානුස්සෝනි බමුණුතුමාට පිළිතුරු ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ ප්‍රශංසා ලබන අය අතරත් ප්‍රශංසා ලබන කෙනා. අටුවාවේ මේ කාරණාව පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ කාලේ ප්‍රශංසා ලැබපු අය හිටියා. විශාකා මහා උපාසිකාව කියන්නේ බුද්ධ කාලේ හිටියේ ප්‍රශංසා ලැබපු කෙනෙක්. අනේ පිට සිටුතුමා කියන්නේ බුද්ධ කාලේ හිටිය පුද්ගලයන් අතර සමාජ ප්‍රශංසාව ලැබපු කෙනෙක්. සමාජයේ ප්‍රශංසා ලැබපු අය පවා ප්‍රශංසා කළා බුදුරජාණන් වහන්සේ. ওই උත්තරේ තමයි මේ ලබා දෙන්නේ කියලා අටුවාව පැහැදිලි කරනවා. සමාජයේ ප්‍රශංසා ලබන අය පවා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. දැන් ආරම්භයේදීම අපි පැහැදිලි කරගත්තේ අප්‍රමාණ බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවන්න බලපාන සූත්‍ර දේශනා. එදා පිලෝතිකා පරිබ්‍රාජකතුමා ලබා දෙනවා පිළිතුර බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන්න, උන්වහන්සේව අගය කරන්න තරම් මම සුදුස්සෙක් නෙමෙයි. උන්වහන්සේ ප්‍රශංසා ලබන අයගෙනුත් ප්‍රශංසා ලබන කෙනෙක් බව පිලෝතිකා පරිබ්‍රාජකතුමා ජානුස්සෝනිට පිළිතුරු ලබා දෙනවා. මේ විදිහට මේ සංවාදය මේ විදිහට දිගහැරෙනවා. ඉන් අනතුරුව මොකද වෙන්නේ? ඒ වෙලාවේ නැවත වතාවක් ජානුස්සෝනි බමුණුතුමා ප්‍රශ්නයක් අහනවා පිලෝතිකා පරිබ්‍රාජකතුමාගෙන්. මොකක්ද අහන ප්‍රශ්නය? පින්වත ඔයා බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න හේතුව මොකද්ද? දැන් මේ වෙලාවේ ජානුස්සෝනි බමුණතුමා නගරේ වට ඇවිදින්මින් හිටියේ. ඒ අතරතුරේ තමයි බුදුරජාණන් වහන්සේ ළඟ ඉඳගෙන සමීපයෙන් ඉඳන් ආපු මේ පිලෝතිකා පරිබ්‍රාජකතුමාව මුණ ගැහුවා. දැන් එතන තමයි සාකච්ඡාව සිද්ධ වෙන්නේ. මේ විදිහට සාකච්ඡාව යන අතරතුරේ ජානුස්සෝනි බමුණතුමාට තේරුණා මේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා බුදුහාමුදුර ගැන අතිශයින් පැහැදිච්ච කෙනෙක්. ඥානසෝනටත් පුදුමයි. බුදුරජාණන් වහන්සේ කියන්නේ මොන වගේ කෙනෙක්ද? මෙච්චර ප්‍රශංසා කරන්න තරම්. ඉතින් පුදුම වෙච්ච ඥානසෝනේ බමුණුතුමා අහනවා ඔච්චර ඔයා බුදුහාමුදුරුව ගැන ප්‍රශංසා කරන්න තරම් බුදුහාමුදුරුව ගැන ඔච්චර පහදින්න හේතු උනේ මොකද්ද? ඔන්න අහන ප්‍රශ්නය. ඔයා ඔච්චර ඔයා අතිශයින් බුදුහාමුදුරුවෝ ගැන ප්‍රශංසා කරනවා. ඔච්චර ප්‍රශංසා කරන්න තරම් බුදුහාමුදුරුවෝ ආට දැනුනේ. ඔච්චර ප්‍රශංසා කරන්න තරම් බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමක් ඇති වෙන්න හේතු උනේ මොකද්ද? ඔන්න අහනවා. ජානුස්සෝනි ඔය ප්‍රශ්නේ අහනවා. ඒ වෙලාවේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා ලබා දෙනවා කාරණා හතරක් උත්තර විදියට. මම ඥානපද හතරක් දැක්කා. ඉලෝතිකා පරිබ්‍රාජකතුමා උත්තර දෙනවා ජානුස්සෝනි බමුණතුමාට බුදුරජාණන් වහන්සේ තුලින් මම ඥානපද හතරක් දැක්කා. ඒ නිසා තමයි මම බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ තරම් පැහැදුනේ. ඒ දේශනාව ඒ විස්තරය සඳහන් වෙනවා සූත්‍ර දේශනාව තුළ. දැන් මේ දේශනාවේ නමත් චූල හත්ති පදෝපම සූත්‍රය. එතකොට චූල හත්ති පදෝපම සූත්‍රය. හත්ති කියන්නේ අපිට තේරෙනවා ඇතා කියන අදහස. හත්ති කිව්වේ ඇතා. ඇතෙක්ගේ පාසටහනක් උපමා කරගත්ත දේශනාව. චූල හත්ති පදෝපම සූත්‍රය. එතකොට දැන් චූල කියන නම වැටෙන්නේ එකම නමින් සූත්‍ර දේශනා කිහිපයක් සඳහන් වෙනකොට ප්‍රධාන සූත්‍ර දේශනාවට දැන් පිට මහා කියන කොටස යදෙනවා අනු ඊට පස්සේ තියෙන සූත්‍ර දේශනාවට බොහෝ විට චූල කියන නම යොදනවා. එතකොට මේ දේශනාව තුළ ඇතෙක්ගේ පිය සටහනක් ඇතෙක්ගේ පා සටහනක් උපමා කරගත්ත නිසා හත්ති පදෝපම හත්ති පද උපමා සූත්‍ර ඇතෙක්ගේ පා සටහනක් උපමා කරගෙන දේශනා කරපු සූත්‍ර. එතකොට චූල කියන නම මුලට යොදලා තියෙනවා ඇතෙක්ගේ පියසටහනක් උපමා කරගත්ත තවත් දේශනාවක් තියෙනවා ඒක මහා හත්තිපදෝපම සූත්‍රය. එතකොට මේ දේශනාව ඊට පස්සේ ඊට පස්සේ ඇතුළත් කරමින් අර දේශනාවට ප්‍රමුඛ ස්ථානය දෙමින් ඉන් අනතුරුව මේ දේශනාව සඳහන් කරමින් චූල හත්ති පදෝපම කියලා නම් කරලා තියෙනවා. එතකොට ඔන්න ජානුස්සෝනිට පිළිතුරු ලබා දෙමින් දැන් ජානුස්සෝනි හැවේ ප්‍රශ්නේ මොකද්ද? මුලින් ප්‍රශ්න මාලාවක් ඇහුවා. මොනවාද ඇහුවේ? මුලින් ඇහුවා කොහේ ඉඳන් දෙන්නේ? පිලෝතිකා උත්තර දුන්නා. පිලෝතිකා පරිබ්‍රාජකතුමා මම මේ බුදුහාමුදුරුවෝ මුණ ගැහිලා එන ගම. ඊළඟට ඇහුවා බුදුහාමුදුරුවන්ගේ නුවණ ගැන ඔයා මොකද හිතන්නේ? ඒ වෙලාවේ පිලෝතිකා පිළිතුරු ලබා දෙනවා. උන්වහන්සේගේ නුවණ ගැන කියන්න මම සුදුස්සෙක් නෙමෙයි. තවත් බුදු කෙනෙක් විතරයි ඒ සඳහා ගැලපෙන්නේ. ඊට පස්සේ ආව ප්‍රශ්නේ මොකද්ද? ඔයා ඔච්චර ප්‍රශංසා කරනවා. බුදුහාමුදුරගෙන අතිශයින් ප්‍රශංසා කරනවා. ඒකට හේතු ඇහුවා. ඒ වෙලාවේ පිලෝතිකාගේ උත්තරය උනේ බුදුහාමුදුරන්ගේ ಗುಣ කියන්න විතරක් නෙමෙයි. බුදුහාමුදුරන් ප්‍රශංසා කරන්නවත් මම සුදුස්සෙක් නෙමෙයි. උන්වහන්සේ ප්‍රශංසා ලබන අය අතරත් ප්‍රශංසා ලබන කෙනෙක්. ඔය විදිහට පිළිතුරු ලබා දුන්නා. ඉන් අනතුරුව තමයි ජානුසෝනි මේ ප්‍රශ්නේ අහන්නේ මොකද්ද ප්‍රශ්නේ? බුදුහාමුදුරුව ගැන ඔච්චර පැහැදුනේ ඇයි? මොකද්ද ඒකට හේතුව? ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙනවා පිලෝතිකා මොකද්ද උත්තරේ දෙන්නේ? පිලෝතිකා පරිබ්‍රාජකතුමා දෙනවා උත්තරය බුදුන් වහන්සේ තුලින් මම ඥානපද හතරක් දැක්කා. ඒ නිසා තමයි පැහැදුනේ. ඒ උත්තරේ ලබා දෙන්නේ මෙන්න මෙහෙමයි. පිලෝතිකා පරිබ්‍රාජකතුමා පවසනවා බුදුරජාණන් වහන්සේගේ ಗುಣ මම හරියට මෙන්න මේ වගේ දැක්කේ. කොහොමද? කවුරු හරි කෙනෙක් ඇතුන් වසන ප්‍රදේශයකට යනවා දක්ෂ පුරුෂයෙක්. ඇත්තු ජීවත් වෙන කැලෑවකට යනවා දක්ෂ පුරුෂයෙක්. දැන් ඔන්න උපමාව. දැන් මේ දේශනාව ඇතුළත් වෙන්නේ ඕපම්ම වර්ගයේ උපමා මූලික කරගත්ත දේශනා මාලාව තුලයි මේ දේශනාව ඇතුළත් වෙන්නේ ඕපම්ම වර්ගය තුල. ඔන්න දේශනාවේ තියෙන උපමාවක්. උපමාවකින් සඳහන් කරනවා පිලෝතිකා පරිබ්‍රාජකතුමා යම්කිසි පුද්ගලයෙක් ඇත්තු ජීවත් වෙන කැලෑවකට ඇතුළු වෙනවා. ඇතුළු වෙනකොට මේ පුද්ගලයා දකිනවා මහා විශාල ඇතෙක්ගේ පාසටහන. විශාල ඇත් පාසටහනක් දකිනවා මේ පුද්ගලයා. ඒ පුද්ගලයා එතනින් තීරණයකට එනවා මේ වගේ පාසටහනක් නම් අනිවාර්යෙන්ම මේ කැලෑවේ විශාල ඇතෙක් ජීවත් වෙනවා ඇති. එහෙම නිශ්චයකට එනවා. දැන් මේ තමයි උපමාව. ඒ උපමාවත් එක්ක පැහැදිලි කරනවා අන්න ඒ වගේ මමත් භාග්‍යතුන් වහන්සේ තුලින් ඥානපද හතරක් දැක්කා. ඒ ඥානපද හතර දැක්කට පස්සේ මම තීරණය කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ තාමත් උසස් විදිහට සලකන්න ඕන උත්තමයාණන් වහන්සේ නම. දැන් බලන්න මේ පින්වතුන්ට උපමාව තේරෙන්නේ නැති උපමාවකින් පැහැදිලි කරනවා පිලෝතිකා පරිබ්‍රාජකතුමා අර අහපු ප්‍රශ්නෙට උත්තරේ. ප්‍රශ්නයක් විදියට ඇහුවේ මොකද්ද? ඔයා ඔච්චර බුදුහාමුදුරු ගැන පැහැදුනේ ඇයි? ඒකට උපමාවකින් කියනවා හරියට ඇත්ත ජීවත් වෙන කැලෑවකට මිනිස්සෙක් ඇතුළත් වෙද්දී ඇතුළු වෙද්දී ඒ මිනිසයා දකිනවා පාසටහන විශාල ඇතෙක්ගේ පාසටහන ඒ පාසකහන දැක්ක පමණින් එයා තීරණය කරනවා මෙච්චර විශාල පාසලකුණක් තියෙන්න නම් අනිවාර්යෙන් මේ කැලෑව ඇතුලේ විශාල ඇතෙක් ජීවත් වෙනවා ඇති. අන්න ඒ වගේ මමත් භාග්‍යතුන් වහන්සේගේ ඥානපද හතරක් දැක්කා. දැන් මේ ඥානපද හතර අපි ඉස්සරහට පැහැදිලි කරගමු. ඒ ඥානපද හතර දැක්කට පස්සේ මම භාග්‍යතුන් වහන්සේ කියන්නේ මහා අයලින් සලකන්න ඕන උත්තමයාණන් වහන්සේ නමක් කියන තීරණයට ආවා. ඔන්නේ උත්තරේ ලබා දෙනවා. ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙනවා ඒ ඥානපද හතර දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ නම් අනිවාර්යයෙන්ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේ දේශනා කරන ධර්මය ස්වාක්කාතයි. ඒ වගේම භාගතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ සුපටිපන්නයි කියන ඒ නිශ්චයට මම ආවා කියලා සඳහන් කරනවා. එතකොට ඒ වෙලාවේ ලබා දෙනවා පිලෝතිකා පරිබ්‍රාජකතුමා භාග්‍යවතුන් වහන්සේ තුලින් මේ ඥානපද හතර මම දැක්කට පස්සේ මම තීරණය කළා බුද්ධ ධම්ම සංඝ කියන මේ ත්‍රිවිධ රත්නයම ඊටාම විශිෂ්ටයි. ඔන්න ඔය තීරණයට ආවා කියලා සඳහන් කරනවා. ඉන් අනතුරුව අර ඥානපද හතර පැහැදිලි කරනවා. දැන් තාම මේ ජානුස්සෝනි බමුණුතුමා සහ පිලෝතිකා පරිබ්‍රාජකතුමා අතර සංවාදය. පිලෝතිකා පරිබ්‍රාජකතුමා පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ තුලින් මම දැක්ක ඥානපද හතර. මෙන්න මේ හතර. මොනවාද මේ හතර විදිහට සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න විවිධ පුද්ගලයෝ එනවා. ඒ පුද්ගල කාණ්ඩ හතරක් ගැන මෙතන කියනවා. පිලෝතිකා පරිබ්‍රාජකතුමා ලබා දෙනවා පිළිතුරු විදිහට බුදුරජාණන් වහන්සේගේ මුණ ගැහෙන්නනවා රජ කුලයේ පිරිස් ශාස්ත්‍රීය වංශිකය මුණ ගැහෙන්න එන්නේ කොහොමද සාමාන්‍ය රජ කුලයේ අය නෙමෙයි හොඳට වාද විවාද කරන්න පුළුවන් රජ කුලයේ පිරිස් වෙනවා. එන්නේ බුදුහාමුදුරන්ට එක වාද කරන්න. වාද කරලා පරද්දන්න. හැබැයි ඒ එන පුද්ගලයෝ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේ වාද කරන එක පැත්තකින් තියලා වාද කිරීම පසකලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඔන්න ඒ විදිහට පිළිතුරු ලබා දෙනවා. ඔන්න ඒ කාරණාව මම දැක්කා. පිලෝතිකා පරිබ්‍රාජකතුමා කියනවා මම දැක්ක භාග්‍යතුන් වහන්සේ ළඟට විවිධ රජ කුලයේ දක්ෂ විදිහට වාදිවාද කරන්න පුළුවන් පිරිස් එනවා. හැබැයි ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ ළඟ ඒ වාද විවාද කිරීම පසකලා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. එන්නේ කාරණාව මම දැක්කා. ඒකත් එක්ක මම නිශ්චයකට ආවා බුදුරජාණන් වහන්සේ කියන හරිම පුදුම සහගත කෙනෙක්. උන්වහන්සේව වාද විවාද කළ පරද්දන්න විවිධ පුද්ගලයෝ එනවා. නමුත් ඒ අය භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් ඔන්න ඒ කාරණා මම දැක්කා. ඒකත් එක්ක උන්වහන්සේ ගැන මට විශාල පැහැදීමක් ඇති වුණා කියලා සඳහන් කරනවා. දැන් පින්වත් මේ අපිට දැනෙන්නේ බුද්ධ කාලයේ සිදුවීම්. බුදුරජාණන් වහන්සේ හා සම්බන්ධව ඒ කාලේ මිනිසුන්ගේ තිබ්බ හැඟීම් වල ස්වභාවය. උන්වහන්සේ වැඩ සිටිය කාලේ උන්වහන්සේ මිනිසුන්ට සමීප වෙච්ච හැටි. අර ඥානපද හතර විදියට සඳහන් කරන්නේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා පිළිතුරු ලබා දෙනවා. බුදුරජාණන් වහන්සේ වෙත රජ කුලයේ පිරිස් වෙනවා වාද විවාද කිරීමට. හැබැයි ඒ පිරිස් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා. ඒ පළවෙනි ඥානපදය. ඔන්න ඒ ඥානපදය දැක්කට පස්සේ මම භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුණා. දෙවෙනි ඥානපදයේ විදිහට කියනවා මම දැක්කා භාග්‍යතුන් වහන්සේ ළඟට එනවා විවිධ තවත් පිරිස් වෙනවා භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න කොයි වගේ පිරිස්ද? තවත් විවිධ පුද්ගලයෝ එනවා. සඳහන් වෙන ආකාරයට පින්නත මම මේ ලෝකයේ යම් කෙනෙක් ස්වකීය ප්‍රඥාවෙන් අනුන්ගේ දෘෂ්ටීන් බිඳින්මින් මෙතේ හැතිරෙස්ද? එබඳු සීම් බුද්ධිය ඇති අනුන්හා කළ විරු වාද ඇති. වාලවේදී දුනුවායන් වෙනු ඇතම් බමුණු පඬිවරුන් දකි. ශාස්ත්‍රීය පිරිස්. දැන් මුලින් මතක් කළේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා ලබා දුන්න පිළිතුරු විදිහට රජ කුලයේ පිරිස් වෙනවා භාගතුන් වහන්සේත් එක්ක වාදිවාද කරන්න. නමුත් වාදිවාද කිරීම පසකලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් ඒ වගේම බමුණු කුලයේ පිරිස් පවා එනවා. ඒ අයත් වාද වාදිවාද කිරීම පසකලා භාගතුන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් ඒක තමයි දෙවෙනි ඥානපදේ. ඒ වගේම මම දැක්කා බමුණු පඬිවරු විතරක් නෙමෙයි. තවත් පිරිස් වෙනවා. කොයි වගේ පිරිස්ද? බුදුරජාණන් වහන්සේක වාදි වාද කරන තවත් වෙනවා ගෘහපති පඬිතයෝ. ගිහි අය. සාමාන්‍ය මිනිස්සු. රජ කුලයේ පිරිස් වෙනවා. බමුණන් වෙනවා. ඒ කාලේ බමුණන් කියලා ඉහළ කුලයේ විදිහට සැලකපු පිරිස් වෙනවා. ඒ අයත් භාගතුන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් වෙනවා. ඇතැම් සාමාන්‍ය ගිහි ජීවිත ගත කරන සාමාන්‍ය මිනිස්සු අතර ඉන්න පඬිවරු. එයත් භාග්‍යතුන් වහන්සේත් එක්ක වාද විවාද කරන්න එනවා. නමුත් ඒ අයත් අන්තිමට වාද විවාද කිරීම පස්සේ කළා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකය බවට පත් ඔන්න තුන්වෙනි ඥානපදේ. හතරවෙනි කාරණා විදිහට සඳහන් කරනවා තවත් වෙනවා විවිධ පිරිස් කොයි වගේ පිරිස්ද සඳහන් වෙන ආකාරයට තවත් පැවිදි ශ්‍රාවකයෝ අන්‍යාගමික පැවිද්දෝ පවා භාග්‍යතුන් වහන්සේ හම්බ වෙන්නේනවා නමුත් ඒ අයත් මුලින් ඉන්නේ වාදි වාද කරන්න කියලා හිතාගෙන අවසානයේ භාග්‍යතුන් වහන්සේ එක වාදි වාද කරන එක පැත්තකින් තියලා උන්වහන්සේගේ ධර්මය ශ්‍රවණය කළාට පස්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. ඔන්න ඔය කාරණා හතර පිලෝතිකා පරිබ්‍රාජකතුමා සඳහන් කළා කියනවා. ඔන්න ඔය අවස්ථා හතර දැක්කට පස්සේ තමයි මම භාග්‍යතුන් වහන්සේ ගැන පැහැදුනේ. මේ සියලු විස්තරය අහගෙන ඉන්නවා ජානුස්සෝනි බමුණුතුමා. මේ විස්තරය අහන් හිටියේ ජානුස්සෝනි බමුණුතුමා තුල විශාල වෙනසක් සිද්ධ වෙනවා. මේ පිලෝතිකා කියන පරිබ්‍රාජකතුමා භාගතුන් වහන්සේව අගය කරන හැටි දැක්ක ජානුස්සෝනි බමුණුතුමාටත් බුදුරජාණන් වහන්සේ ගැන මහා පැහැදීමක් ඇති වෙනවා. තාම ජානුස්සෝනි බමුණුතුමා භාගතුන් වහන්සේ මුණ ගැහුනේ නැහැ. තාම ජානුසෝනි බමුණුතුමා භාග්‍යතුන් වහන්සේ ඉදිරියට ගියේ නැහැ. නමුත් මේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා භාග්‍යතුන් වහන්සේ ගැන ප්‍රශංසා කරන විදිහ අහන් ඉඳලා ඒ ප්‍රශංසා කරන ස්වરૂපය දිහා බලාගෙන ඉඳලා එතනින්ම ජානුස්සෝනි බමුණුතුමා තීරණයකට එනවා බුදුරජාණන් වහන්සේ කියන මහා ආශ්චර්යමත් පුද්ගලයෙක් මේ පිලෝතිකා බමුණුතුමාගේ පිලෝතිකා පරිබ්‍රාජකතුමාගේ කතාව අහන් ඉඳලා ඉවර වෙලා ඥානසෝනි බමුණුතුමා මොකද කරන්නේ? Taman නැගලා හිටිය රතෙන් බිමට බැහැලා. දැන් බලන්න පින්වත්නි අපිට චිත්ත රූප මවා ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ගැන මේ කරන අගය කිරීම අහන් හිටිය ඥානසෝනි බමුණුතුමා අර Taman නැගලා හිටිය කරත්තෙන් බිමට බැහැලා. උතුරු සළුව එකස්කොට Taman ඒ ඇඳගෙන හිටිය ඇඳුම් මනාව සකස් කරලා භාග්‍යතුන් වහන්සේ දෙස ඇඳිලි බැඳ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය විහාර පැත්තට හැරිලා මේ සිද්ධිය සිද්ධ වෙන්නේ සවැත් නුවර ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිය සවැත් නුවර ජේතවනාරාමේ ජානුසෝනි බමුණුතුමා රතෙන් බැහැලා ජේතවනාරාමය පිහිටි දිශාවට හැරිලා ඒ භාග්‍යවත් අරහත් සම්්‍යක් සම්බුද්ධයන් වහන්සේට මාගේ নমස්කාරය වේවා තුන් වතාවක් নমස්කාර කරමි බලන්න පින්වත්නි හරියම ආශ්චර්යයයි බුදුරජාණන් වහන්සේ තාම මුණ ගැහෙනවත් නැහැ මේ ජානුස්සෝන. තාම මුණ ගැහුණේවත් නැහැ. නමුත් මේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා භාගතුන් වහන්සේ වගේ කරපු හැටි දැකලම පුදුම පැහැදීමක් භාගතුන් වහන්සේ ගැන ඇති වෙලා බුදුරජාණන් වහන්සේ ඉන්න පැත්තට හැරිලා රතේනොත් බැහැලා තුන් වතාවක් নমස්කාර කරනවා. ඉන්න අනතුරුව ජානුස්සෝනි බමුණතුමා තීරණය කරනවා ටික වෙලාවක් භාග්‍යතුන් වහන්සේව මුණ ගැහුනොත් හොඳයි. බුදුරජාණන් වහන්සේ මෙච්චර මේ අගය කරන භාග්‍යතුන් වහන්සේව හම්බ වෙලා මම ටික වෙලාවක් කතා බහ කරොත් හොඳයි. එහෙම තීරණයකට එනවා. එහෙම තීරණයකට ආපු ජානුස්සෝනි බමුණතුමා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා. මුණ ගැහෙන්න ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ටික වෙලාවක් කතා බහ කරනවා. ඔන්න පින්වත්නි සූත්‍ර දේශනාවේ ආරම්භක කොටස අපි කෙටියෙන් විස්තර කරගත්තා ජානුස්සෝනි බමුණුතුමා සහ පිලෝතිකා පරිබ්‍රාජකතුමා අතර ගිය සංවාදය. ඉන් අනතුරුව සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ ජානුස්සෝනි බමුණුතුමා සහ භාග්‍යතුන් වහන්සේ අතර ඇතිවෙච්ච සංවාදය. ඊටාම වටින සංවාදය ඔන්න ඊළඟට මුණ ගැහෙනවා. සූත්‍ර දේශනාවේ පිළිවිලින් සඳහන් වෙන සංවාදයත් විස්තර කරගමු. පිලෝතිකා පරිබ්‍රාජකතුමාගෙන් සමුගත්ත ජානුස්සෝනි බමුණතුමා බුදුරජාණන් වහන්සේව මුණ ගැහෙන්න ගිහිල්ලා පිලෝතිකා එක්ක තිබ්බ සංවාදයේ බුදුරජාණන් වහන්සේට සම්පූර්ණයෙන්ම කිව්වා. භාග්‍යතුන් වහන්සේ මට මගදී පිලෝතිකා පරිබ්‍රාජකතුමාව මුණ ගැහුණා. අපි දෙන්න අතර මෙහෙම සාකච්ඡාවක් ගියා. සම්පූර්ණ විස්තරේ ජානුස්සෝනි බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා බමුණ මෙපමණකින් හස්තිපදෝපමය විස්තර වශයෙන් සම්පූර්ණ වූයේ නොවේ. දැන් පින්වතුන්ට මතක ඇති දේශනාවේ ආරම්භයේදී පිලෝතිකා පරිබ්‍රාජකතුමා ඇතෙක්ගේ පියසටහනක් උපමාවට අරන් කාරණාවක් කිව්වනේ. පිලෝතිකා පරිබ්‍රාජකතුමා ජානසෝනි බමුණට පිළිතුරු ලබා දෙද්දී උපමාවක් ගත්තා. මොකක්ද උපමාව? කැලේට ඇතුළු වන දක්ෂ පුරුෂයෙ විශාල ඇත්තිය සටහනක් දකිනවා. නමුත් එයා ඇතා දකින්නේ නැහැ. ඇතෙක්ගේ පාසලකුණක් දකිනවා විශාල ඇත්තිය සටහන. ඇතා දකින්නත් කලින් ඒ පිය සටහන විතරක් දැකලා ඒ පුරුෂයා තීරණයකට එනවා අනිවාර්යයෙන්ම මේ කැලේ විශාල ඇතෙක් ඇති. අන්නේ උපමාවක් සඳහන් කළානේ. ඒ උපමාවත් එක්ක පිලෝතිකා පරිබ්‍රාජකතුමා කිව්වා අන්න ඒ වගේ අන්න ඒ වගේ මමත් බුදුරජාණන් වහන්සේ තුලින් ಗುಣ හතරක් දැක්කා ඊට පස්සේ මම භාගතුන් වහන්සේ ගැන පැහැදුණා. ඔන්නඔහම ඔය උපමාව ගැනත් එදා ජානුස්සෝනි භාගතුන් වහන්සේලා පිළිතුරු ලබා දෙනවා භාගතුන් වහන්සේ පිලෝතිකා පරිබ්‍රාජකතුමත් එක්ක මගේ මේ වගේ සංවාදයක් ඇති වුණා මගදී. ඔන්න ඔය වගේ උපමාවක් ගැනත් ඔන්න ඔයගේ උපමාවකින් ඔබ වහන්සේගේ ಗುಣ පැහැදිලි කරා. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ පිළිතුරු ලබා දෙනවා ජානුස්සෝනි ඒ පිලෝතිකා පරිබ්‍රාජකතුමා කියව උපමාව එයා හරියට සම්පූර්ණව කියලා නැහැ. ඒ උපමාව සම්පූර්ණ වෙන්නේ මෙන්න මෙහෙමයි. අන්න බලන්න. ඊළඟට භාගතුන් වහන්සේ ඒ උපමාවම මූලික කරගෙන කාරණා කිහිපයක් පැහැදිලි කරනවා. එතකොට පිලෝතිකා කිව්ව අර පිලෝතිකා සඳහන් කරපු උපමාවම භාගතුන් වහන්සේ සඳහන් කරන ජානුස්සෝනි. ඔයාට මුණ ගැහිච්ච පිලෝතිකා ඒ ඇත්පිය උපමාව හරියටම පැහැදිලි කරලා නැහැ. මෙන්න මෙහෙමයි ඇතෙක්ගේ පාසටහනක් උපමා කරගත්තේ උපමාව සම්පූර්ණ වෙන්න මෙන්න මෙහෙම පැහැදිලි කරෝ. දැන් බලන්න පින්වත්නි භාගතුන් වහන්සේ විශේෂයෙන් ජානුස්සෝනි අමතලා දහම් කාරණා පැහැදිලි කරන්න විශේෂයෙන් අනුගත වෙන්නේ නැහැ. දැන් මේ දේශනාව හරීම වටිනවා භාගතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය පැහැදිලි කරගන්න. භාගතුන් වහන්සේ මේ වෙලාවේ ජානුස්සෝනිට ධර්මයේ දේශනා කරන්නේ ධර්මයේ දේශනා කිරීමේ මුවාවෙන් නෙමෙයි. එකෙල්ලේ ඍජුව ධර්මයේ දේශනා කරනව නෙමෙයි. ජානුස්සෝනිට පැහැදිලි කරන ජානුස්සෝනි. ඔයා හරියට ඇත්තේ උපමාව හරියට වාට ඇහිලා නැහැ. මෙන්න මෙහෙමයි හරියටම ඇත්තිය උපමාව පැහැදිලි කරන්න කියලා. ඒ හරහා තමයි ජානුස්සෝනට ධර්මය සමීප කරන්නේ. බලන්න දේශනා කෞශල්‍ය. උන්වහන්සේ ජානුස්සෝනිගේ කතා ජානුස්සෝනි කරන කතාව ඇතුළෙන්ම කාරණාවක් අරගෙන ඒක අවස්ථාවක් කරගන්නවා ජානුස්සෝනිට ධර්මයේ දේශනා කරන්න. ජානුස්සෝනි බමුණුතුමාටත් නොදැනෙන්නම ජානුස්සෝනි බමුණුතුමාට දහම් කාරණා කියලා දෙනවා. මම හිතන්නේ අදටත් අදත් ධර්මයේ දේශනා කරන දහම් කාරණා පැහැදිලි කරන දේශකයන්න් වහන්සේලාට භාගතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය ලොකු ආදර්ශයක්. කෙනෙක්ට දහම් කාරණා පැහැදිලි කරන්න හොඳ ක්‍රමවේද භාගතුන් වහන්සේගේ දේශනා කෞශල්‍යේ අපිට ඉස්මතු කරගන්න පුළුවන්. මේකත් වටින අවස්ථාවක්. චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව. ඒ විදිහට සඳහන් කරද්දී භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා ජානුස්සෝනි ඒ ඇතෙක්ගේ පියසටහනක් උපමා කරගත්ත කාරණාව මෙහෙමයි හරියටම පැහැදිලි කරන්න කියලා දීර්ඝ දේශනාව. උන්වහන්සේ දීර්ඝ දේශනාවක් මෙතන ඇතුළත් කරනවා. කාල වේලාව අනුව අපි කෙටියෙන් පැහැදිලි කරගන්නේ. ඒ කාරණා අතරදී භාගතුන් වහන්සේ දේශනා කරනවා විස්තරාත්මකව ඇතෙක්ගේ පියසටහනක් උපමා කරගත්ත කාරණා ටිකක්. විස්තරාත්මකව. දැන් අර මුලින් පිලෝතිකා පරිබ්‍රාජකතුමා කිව්වේ ඇතෙක්ගේ පියසටහනක් දැක්ක පමණින් කෙනෙක් තීරණයකට එනවා. ඒ පියසටහනේ ස්වභාවය දිහා බලලා අනිවාර්යෙන් මේ කැලෑව ඇතුළේ විශාල ඇතෙක් ඇති. භාගතුන් වහන්සේ උපමාව පැහැදිලි කරන්නේ පිලෝතිකා පරිබ්‍රාජකතුමා පැහැදිලි කරපු විදිහට නෙමෙයි. ඊට වඩා විස්තරාත්මක. භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා කෙනෙක් කැලෑවකට ඇතුළු වෙනවා. එයා කැලෑවේදී විශාල ඇත්තිය සටහනක් දකිනවා. ඇතෙක්ගේ පාසටහන. නමුත් ඒ විශාල ඇත්පාසටහන දැක්ක පමණින් එයා තීරණයකට එන්නේ නැහැ. මේ කැලෑවේ මහා විශාල ඇතෙක් ඇති. ඒ තීරණයට එන්නේ නැහැ. හේතු සඳහන් කරනවා. අපි මේ කෙටියෙන් පැහැදිලි කරගන්නේ හේතු සඳහන් වන අතර දේශනාවේ පැහැදිලි කරනවා ඇතෙක්ගේ පියසටහන දැක්ක පමණින් එයා තීරණයකට එන්නේ විශාල ඇතෙක් මේ කැලෑවේ ඇති කියලා. හේතුව සමහර ඇත්තෝ ඉන්නවා පාසතහන විශාලයි. ඒ කියන්නේ කකුලේ ප්‍රමාණය විශාලයි හැබැයි විශාල ශරීරයක් නැහැ. ඒ නිසා එයා තීරණය කරනවා මේ අත්පාසතහන විශාල වුණාට පා පාසලකුණ පාද ප්‍රදේශයේ විශාල වුණ නමුත් ශරීර ප්‍රමාණයෙන් විශාල නැති ඇත්තු ඉන්නවා. ඒ නිසා පාසටහන දිහා බලලා යා තීරණයකට එන්නේ නැහැ. අනිවාර්යයෙන් මේ කැලෑවේ විශාල ඇත්තු ඇති කියලා තව ඉදිරියට යනවා. පාසටහන දැක්ක පමණින් විශාල ඇතෙක් ඇති කියලා තීරණයකට එන්නේ නැහැ. මොකද එයා දන්නවා සමහර ඇත් විශේෂ ඉන්නවා පාදයේ ප්‍රමාණය විශාලයි හැබැයි විශාල වර්ගයේ විශාල ප්‍රමාණයේ ශරීර නැහැ. ඒ නිසා එයා ඇත්තිය සටහන දැක්ක පමණින් තීරණය කරන්නේ නැහැ මේ කැලෑවේ විශාල ඇත්තු ඇති. ඒ තීරණයට එන්නේ නැහැ. එයා තවදුරටත් ඉදිරියට යනවා. ඔන්න භාග්‍යතුන් වහන්සේගේ ඇත්ති උපමාවේ විස්තරාත්මක පැහැදිලි කිරීම. ඒ පුරුෂයා තවත් ඉදිරියට යනවා. තවත් ඉදිරියට යද්දී ඔන්න එයාට හම්බෙනවා ගහේ ඉහළ කොටස් වල ඇතෙක් ඇඟ අතුල්ලලා වගේ ස්වභාවයක් තියෙනවා. දැන් තාම ඇතාව හම්බ වෙන්නේ නැහැ මේ මිනිස්සයාට. මේ පුරුෂයා කැලෑවේ යනකොට ඇතෙක් සිටිය බවට හෝඩුවාවල් තමයි මේ හම්බෙන්නේ. මුලින් පාසටහනක් දැක ගන්න ලැබුණා. විශාල පාසටහන. නමුත් එයා තීරණයකට ආවේ නැහැ මේ කැලෑවේ විශාල ඇතෙක් ඇති කියන තීරණයට ආවේ නැහැ. තව ටිකක් ඉදිරියට ගියා. තව ටිකක් ඉදිරියට යනකොට ගස්වල ඉහළ ගස්වල උස් තැන්වල ඇතෙක් තමන්ගේ ඇඟේ ගස්වල අතුල්ලපු බවක් පේනවා. නමුත් එයා ඒ තීරණයට එන්නේ නැහැ. මොකද සමහර ඇත්තෝ ඉන්නවා සමහර ඇත් විශේෂ ඉන්නවා ওই විදිහේ ওই විදිහට ගස්වල ශරීර ගස්වල උස් තැන්වල ශරීරය අතුල්ලන්න පුළුවන්. නමුත් එවැනි ඇත් විශේෂ හිටියට විශාල වර්ගයේ ඇතෙක් ඇත් ගණයට එයා අයිති වෙන්නේ නැහැ. ඔය වගේ ඉදිරියටම ගිහිල්ලා අවසානයේදී මේ පුරුෂයා කැලෑව ඇතුළේදී විශාල ඇතෙක්ව දකිනවා. ඒ විශාල ඇතාව දැක්කට පස්සේ තමයි යා තීරණයට එන්නේ. අනිවාර්යෙන් මේ කැලෑවේ විශාල ඇතෙක් ඉන්නවා. ඔන්න භාගතුන් වහන්සේගේ උපමාව. ඒ උපමාව ඒ විදිහට සඳහන් කරමින් භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා අන්න ඒ වගේ. දැන් අපි දන්නවානේ පින්වත්නි උපමාවක් එක්ක තියෙන උපමේයයක්. සාමාන්‍යයෙන් අප උපමාවක් ගන්නේ යමක් පැහැදිලි කරන්න. දැන් සාමාන්‍යයෙන් ගොඩාක් ලස්සන කෙනෙක් ඉන්නවා නම් අපි සාමාන්‍යයෙන් කියනවා එයාගේ මුහුණ මලක් වගේ ලස්සනයි. එයාගේ මුහුණ මලක් වගේ ලස්සනයි. එතකොට මලක් වගේ කියන එක උපමාව. ඒ උපමාව ගත්තේ එයාගේ මුහුණේ ස්වභාවය පැහැදිලි කරලා. එතකොට මුහුණ තමයි උපමේය වෙන්නේ. ඒ වගේ භාගතුන් වහන්සේ දැන් අර උපමාවක් තමයි ගත්තේ. පුරුෂයෙක් කැලෑවට ඇතුළු වෙනවා. විශාල ඇට්ටිය සටහනක් දකිනවා. තවත් නොයෙකුත් බාහිර සාධක දකිනවා. නමුත් බාහිර සාධක දැක්ක පමණින් එයා ඒ විශාල ඇතෙක් කැලෑවේ වාසය කරන කරනවා කියන තීරණයට එන්නේ නැහැ. ඒ පුරුෂයා තවදුරටත් වනයේ ඇතුළට ගිහිල්ලා එක් අවස්ථාවකදී කැලෑව ඇතුළේ විශාල ඇතෙක් ඉන්න බව දකිනවා. ඊට පස්සේ ආ තීරණයකට එනවා. ඇතා දැක්කට පස්සේ තමයි තීරණයකට එන්නේ මේ කැලෑ විශාල ඇතෙක් ඉන්නවා. අන්න ඒ වගේ. ඔන්න ඊළඟට උපමේය සඳහන් කරනවා. අන්න ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ලෝකයට පහළ වෙලා ධර්මය දේශනා කරනවා. ඒ දේශනා කරපු ධර්මය අහන ශ්‍රාවකයා මේ භාග්‍යතුන් වහන්සේගේ දේශනාවේ තියෙන හරය දේශනාවේ තියෙන වැදගත්කම අඳුනගෙන ගිහි ගෙදර මේ ධර්මය පුරුදු කරන්න බෑ කියලා අඳුනගෙන පැවිදි භාවයට පත් වෙනවා. පැවිදි භාවයට පත් වෙලා ඊටාම සීලවන්ත වෙනවා. දැන් පින්වත්නි ඔන්න පිළිවෙල. භාගතුන් වහන්සේ මේ ඇත්තිය උපමාව විස්තරාත්මකව පැහැදිලි කරන තැන උන්වහන්සේ පැහැදිලි කරන අවස්ථාවේ ඇතුළත් වෙනවා කෙනෙක් නිර්වාණ අවබෝධය කරා ගමන් කරන්න පියවරෙන් පියවර කටයුතු කළ යුතු ආකාරය. ඔන්න පැහැදිලි කරගමු. ඊටාම කෙටියෙන්. භාගතුන් වහන්සේ පිළිතුරු ලබා දෙනවා කෙනෙක් බුදුබණ අහලා මේ ශාසනයට ඇතුළත් වෙනවා මුලින්ම සීලවන්ත වෙනවා. ඉන් අනතුරුව ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න. සිල්වත් වීම ඊට පස්සේ ඉන්ද්‍රිය සංවරය. ඉන් අනතුරුව සියලු ඉරියව් සියලු කටයුතු සති සම්පජඤ්ඤයෙන් යුක්තව සිද්ධ කරනවා. සිල්වත් වෙනවා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා ඊළඟට තමයි සති සම්පජඤ්ඤය මනා සිහිනුවණින් යුක්තව එදිනෙදා සියලු කටයුතු යා සිද්ධ කරනවා. ඒ වගේම මේ මූලික කාරණා තුන සිද්ධ කරන ශ්‍රාවකයා ඉන් අනතුරුව ජනශූන්‍ය ස්ථානයක් තෝරගෙන ආහාර ගැනීම සීමා කරලා භාවනා කරන්න පටන් ගන්නවා. හිතේ තියෙන නීවරණ ඉවත් කරන්න පටන් ගන්නවා. ඒ විදිහට හිතේ නීවරණ ඉවත් කරන ශ්‍රාවකයා ක්‍රමක්‍රමයෙන් ත්‍රිවිද්‍යාව උපදවා ගන්න. භාවනාව තුළින් ක්‍රමක්‍රමයෙන් නීවරණ යටපත් කරනවා, ධාන උපදවා ගන්නවා. ත්‍රිවිද්‍යා අපි සියලු කාරණා පැහැදිලි කරගන්න කාලය නෙමෙයි. භාවනාව තුළින් ධානාදී උපදවාගෙන අවසානයේ සියලු ආශ්‍රවයන්ගෙන් මිදෙනවා. දැන් මේ භාගතුන් වහන්සේගේ උපමේය. අර කැලේට ඇතුළු වෙච්ච පුද්ගලයා ඇතාව දැකලම තමයි කැලෑවේ විශාල ඇතෙක් ඉන්නවා කියන තීරණයට ආවේ. අන්න ඒ වගේ මේ බුද්ධ ශාසනයට ඇතුළු වෙන ශ්‍රාවකයා බුද්ධ ශාසනය පිහිට කරගෙන සියලු කෙලෙසුන්ගෙන් අත මිදුනාට පස්සේ තමයි මගේ ශාස්ත්‍රෝන් වහන්සේ මෙන්න මේ වගේ කියලා හරියටම නිශ්චයකට එන්නේ. ඔන්න භාගතුන් වහන්සේ ඇත්තිය උපමා විස්තරාත්මකව පැහැදිලි කරනවා. එයා ධර්මය අහපු පමණින් භාග්‍යතුන් වහන්සේ ගැන නිශ්චයකට එන්නේ නැහැ. ධර්මය භාවිත කරලා තමන්ගේ හිතේ කෙලෙස් ඉවත් කරගත්තට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවය මනාව වටහා ගත්තා වෙන්නේ. ඔන්න ඒ විදිහට ඇත්ති උපමාව උන්වහන්සේ පැහැදිලි කරනවා. ඒ ඇත්ති උපමාව පැහැදිලි කරන තැන පින්වත්නි අපිටත් ලැබෙනවා විශේෂ පණිවිඩයක්. මේ බුද්ධ ශාසනය පිහිට කරගෙන අපි ප්‍රතිඵල ලබනකොට පියවරෙන් පියවර ඉදිරියට යා යුත්තේ කෙසේද? කොහොමද? ශාසනයට ඇතුළත් වෙලා ශාසනය පිළිහිට කරගන්නකොට මුලින්ම කරන්න ඕන දේ සිල්වත් වීම. සිල්වත් වීම. ගිහි පුද්ගලයන් විදිහට පංචශීලය. ස්වාමින් වහන්සේලා විදිහට උන්වහන්සේලාට යදාළ සීල. තාම සිල්වත් වෙනවා. ශාසනයේ පළමු පියවර. දැන් මේ බුද්ධ භාෂිතය අනුව සිල්වත් වීම. සිල්වත් වෙන පුද්ගලයා ඊට පස්සේ අසකරණාසය දිවකය මනස කියන ඉඳුරන් අසංවර වීමෙන් වළක්වාගෙන සංවරව පවත්වා ගන්න උත්සාහ කරනවා. ඒ දෙවෙනි පියවර. තුන්වෙනි පියවර විදිහට මේ දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරේ සියලු ඉරියව් සියලු එදිනදා කටයුතු සති සම්පජඤ්ඤයෙන් යුතුව සිද්ධ කරනවා. සිහිනුවන. ඒ වගේම ඉන්න අනතුරුව තමයි. ඒ මූලික කාරණා තුන සිද්ධ කරලා පුහුණු කරලා සීලය, ඉන්ද්‍රිය සංවරය සහ සති සම්පජාඤ්ඤය පුහුණු කරපු ශ්‍රාවකයා ඉන් අනතුරුව ජනශූන්‍ය ස්ථාන තෝරාගෙන නීවරණ යටපත් කොට ධාන උපදවා ගනිමින් ක්‍රමානුකූලව කෙලෙස් ඉවත් කරන වැඩපිළිවෙල ඉදිරියට යනවා. එහෙනම් පින්වත්නි, ගිහි පැවිදි අපි හැම දිනාටම ක්‍රමානුකූලව නිර්වාණ අවබෝධය කරා යන්න කළ යුතු වැඩපිළිවෙල දේශනාවේ සඳහන් වෙනවා. චූලහත්ති පෞදෝපම සූත්‍රයේ මේ වෙනකොට කාල වේලාව ඉක්ම ගිහිලා තියෙන නිසා දේශනාව කෙටියෙන් අවසන් කරනවා. නමුත් මේ පින්වතුන්ට නැවත නැවත සිහිපත් කරනවා අපි හැම හැමෝගෙම අරමුණ ඊටාම බාර නමුත් කළ හැකි කටයුත්තක් වන මේ කෙලෙස් ඉවත් කරගන්න වැඩපිළිවෙල අපි හැමෝගෙම අරමුණ. ඒ සඳහා ක්‍රමානුකූල වැඩපිළිවෙලක් අපිට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව ඒකට හොඳම මෙදසුණක්. හොඳම පිටුවහලක් සපයන සූත්‍ර දේශනාව. දේශනාව අනුව භාගතුන් වහන්සේ විස්තර කරලා දීලා තියෙනවා බුද්ධ ශාසනයේ ශ්‍රාවකයා සිල්වත් වෙනවා ඉන් අනතුරු ඉන්ද්‍රිය සංවරයට පැමිණෙනවා සති සම්පජාඤ්ඤය කියන ඒ අවස්ථාවටත් ඇවිල්ලා ඉන් අනතුරුව ක්‍රමානුකූලව ඉදිරියට යන හැටි එහෙනම් පින්වත්නි මේ දේශනාව හොඳට අධ්‍යයනය කරන්න අවස්ථාව තියෙනවා මේ පින්වතුන්ට. ක්‍රමානුකූලව කෙනෙක් හිතේ කෙලෙස් ඉවත් කරගන්න ක්‍රමානුකූලව ඉදිරියට යන්න ඕන හැටි. තවදුරටත් මේ දේශනාව අන්තර්ජාලයෙන් හරි හොයාගෙන අධ්‍යයනය කරලා ඒ කරුණු වටහා ගන්න අවස්ථාව තියෙනවා. ඒ සඳහා ආරාධනා කරමි. අද දවසට નિયમિત දේශනාව අවසන් කරන්නයි සූදානම් වෙන්නේ. විශේෂයෙන් අද දවසට નિયમિત චූලහත්ති පදෝපම සූත්‍රයයි අපි කාලානුරූපව පැහැදිලි කරගත්තේ. විශේෂයෙන්ම වැදගත් කාරණා කිහිපයක්ම මුණ ගැහුණා. බුද්ධ කාලීන ශ්‍රාවකෙක් භාගතුන් වහන්සේව වර්ණනා කරපු හැටි බුද්ධාලම්බන ප්‍රීතිය දනවමින් චිත්‍රූප මවමින් සඳහන් වන දේශනාවක් භාගතුන් වහන්සේගේ දේශනා කෞශල්‍ය පැහැදිලි කරන දේශනාවක් භාගතුන් වහන්සේව දැකගත්තා කියන්නේ නිර්වාණ අවබෝධයටපත් උනා කියන එකමයි කියන කාරණාවත් පැහැදිලි කරපු දේශනාවක් සිල්වත් වෙමින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගනිමින් සති සම්පජඤ්ඤය තුලින් ওই විදිහට ප්‍රමාණිකූලව කෙලෙස් ඉවත් කරගන්න වැඩපිළිවෙලේ ඉදිරියට යන හැටි පැහැදිලි කරන දේශනාවක් ඔන්න ඒ විදිහට අවසන් වෙන මේ සූත්‍ර දේශනාවේ භාගතුන් වහන්සේගේ මේ සියලු පැහැදිලි කිරීම අහන් සිටිය ජානුස්සෝනි බමුණුතුමා අවසානයේ ප්‍රතිඥාවක් ලබා දෙනවා භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ දේශනාව අහන් සිටියට පස්සේ මට විශාල පැහැදීමක් ඇති වුණා. අද ඉඳන් ඔබ වහන්සේ මාව තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට සලකන්න කියලා ජානුස්සෝනි බමුණුතුමා ප්‍රතිඥාවක් ලබා එනම් දේශනාව තුළින් අවසාන කොටසෙන් පැහැදිලි කරනවා ඒ කාලේ කෙනෙක් තෙරුවන් සරණ ගියේ කොහොමද? ධර්මයේ වටහා ගැනීම තුලින්ම ධර්මයේ තියෙන ආශ්චර්ය වටහා ගැනීම තුලින්ම ඒ කාලේ කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා තියෙනවා. එහෙනම් ඔය සියලු කාරණා පැහැදිලි කරලා දෙන මේ චූලහත්ති පදෝපම සූත්‍ර දේශනාව තාම වටින සූත්‍ර දේශනාවක්. අවසාන වතාවටත් නැවත නැවත ආරාධනා කරනවා අපි මේ දේශනාව තවදුරටත් හොයා බලමු. ඒ සඳහා මේ පින්වතුන්ට අවස්ථාව තියෙනවා. අද දවසේ මේ විදිහට ධර්ම දේශනාවට සවන් දීලා ධර්මය ශ්‍රවණය කරලා ධර්ම දේශනාව સિદ્ધ කරලා අපි හැම දිනාම මේ රැස් කරගත් අප්‍රමාණ පුණ්‍ය ශක්තිය සියලු දෙනාට අනුමෝදන් කරමු විශේෂයෙන් මේ ලෝකයේ තුල පවතින පීඩාකාරී తত্ত্বය වහවහා දුරු වීම පිණිස මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධාතා කියමින් දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති පින්වතුන් හැම දිනාටම ආශිර්වාද කරනවා මේ විදිහට රැස් කරගත්තු සියලු පුණ්‍ය ශක්තිය මේ පින්වතුන්ට මෙලොව පරලොව දෙලොවම සාර්ථක කරගෙන සංසාර දුකෙන් අත මිදීම පිණිසත් පිහිට උපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා හැම දිනාටම තෙරුවන් සරණයි